සුබ උදෑසනක් සියලු දෙනාටම දෙවිස්වාමින් වහන්සේට අපි ස්තුතිවන්ත වෙනෝ. උන්වහන්සේගේ සබත් දවස්සේ උන්වහන්සේව නමස්කාර කරන්නත් වචනය අසන්නත් අපට දී ඇත්තා වූ මේ අනර්ග අවස්ථාව නිසා. අපි ස්වාමින් වහන්සේව නමස්කාර කරන්න යනෝ ආත්මයෙන් සහ සැබෑකමෙන්. ඔබ සිටින්නා උස්ථානවල සිටම අද දවස්සේ අපි දෙවිස්වාමින් වහන්සේව නමස්කාර කරමු. උන්වහන්සේ විශ්වයේ මැවුම් කරවානන් සියලු නාමයන්ට වඩා උතුම්ම නාමය උන්වහන්සගේ නාමයයි. ගීතාවලිය පොතේ එකසිය දාහත්වනි පරිච්ඡේදේ. එක බයිබලේ ඉතාමත් උඩා පරිච්ඡේදයක් පද දෙකක් දෙකයි තිබෙන්නේ දෙක අපි කියවන්න යනවා. සියලු ජාතීනි ස්වාමීන්ට ප්‍රශංසා කරව්. සියලු මනුෂ්‍ය වර්ගේනි උන්වහන්සේ වර්ණනා කරව්. මක්නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය ස්වාමින්ගේ සැබෑකම සදාකාලයටම පවත්නේය ස්වාමින්ට ප්‍රශංසා කරව්. ස්වාමීන්ට ප්‍රශංසා කරව්. අපි යාඥා කරමු මේ කාලය ස්වාමීන් වහන්සේට බාර කරමු ස්වාමිනිය බෝහන්සේ අපට ආශිර්වාද කරන්න. දෙවිපියාණනි අපි මේ දවස්සේ ඔබෝහන්සේගේ ශුද්ධ අභිමුකයට එනවා. ඔබහන්සේ මැවුන්කාර දෙවියන් වහන්සේ. ඔබහන්සේ පාලනය කරන දෙවියන් වහන්සේ. දෙවිපියාණනි අපි ඔබවහන්සගෙන් ඉල්ලා සිටිනවා සත්‍යතාවෙන් සහ ආත්මයෙන් නමස්කාර කරන්න. මුළු හදවතින් සහ අපගේ ජීවිතය ඇති සියල්ලෙන් ඔබ වහන්සේව නමස්කාර කරන්න. අපට මේ දවසේ උපකාර කළ මැනව. දෙවිපියාණනි මේ කාලය භාර කරනෝ අද දවසේ වචනයෙන් අපට කතා කරන්න ශුද්ධාත්මයාණනි අපගේ සිත් ඔබ වහන්සේ අවදි කරන්න. වචනය තුළ අපට තීරණ ගන්න අවශ්‍ය අධ්‍යාත්මික ශක්තිය සහ උපකාරය අපට දුන මැනව. යේසුස් වහන්සගේ උතුම් නාමයෙන් අමෙන්. උසස්්‍ය සමිදේ මා වැඳ වැටෙන්නේ ඔබා බියස. සස්්‍ය සමින්දේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස්ය සම්මින්දේ මා මැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස්ය ඔබ උසස්ය සමින්දේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ ශුද්ධයි සමින්දේ මා දෑතොසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි සමිඳේ මා දෑතොසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි ඔබ ශුද්ධයි සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උතුම්ය සමිදේ මාතන නමා ඔබ අපියසේ ඔබ උතුම්ය සමිදේ මාතන නමා ඔබ අපියසේ ඔබ උතුම්ය ඔබ උතුම්ය සමිදේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ ශුද්ධයි ඔබ ශුද්ධයි සමිඳේ මාදැතුසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි සමිඳේ මාදැතුසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි ඔබ ශුද්ධයි සමිඳේ ඇඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උතුම්ය සමිඳේ මා දන්න නමා ඔබ අභියසේ ඔබ උතුම්ය සමිඳේ මා දන්න නමා ඔබ අභියසේ ඔබ උතුම්ය සමින්දේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි හලලුයා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ගෞරව වේවා ඔබ වහන්සේට নমස්කාර වේවා දෙවි ස්වාමීනි ස්වාමීනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ඔබහන්සේ උතුම්ය උසස්ය. ඔබහන්සේ ශුද්ධය අනර්ගය ඔබහන්සේ සර්ව බලධාරී ඔබහන්සේගේ නාමයට මුළු ගෞරවය මහිමය දෙනවා. මඳ ඔබහන්සගේ ජනතාව සමඟ ඔබහන්සේ සිටින ඔබහන්සගේ සෙනගගේ නමස්කාරය ප්‍රශංසාව අභිමුකේ සිටින නිසා. ස්වාමින අපගේ ජීවිතයේ තිබෙන තුරාපිය ඔබහන්සේව නමදිනවා. මඳ ඔබහන්සේ අපේ දෙවියන් වහන්සේ මොනදේ සිද්ධ වනත්. මොනකුණාටු අමාරුකං ආවත් ඔබහන්සේ සමඟ සිටිනාය ජයගන්න නිසා. ස්වාමිනි මේ දවස්සේ අපි ස්තුති කරනෝ වර්ණනා කරනෝ ඔබහන්සගේ ගුණ ගායනා කරනෝ ඔබහන්සගේ නාමය ඔස්සවනවා. ස්වාමින අපේ ජීවිතයේ තිබෙන අතුරා හැම මොහොතකම ඔබහන්සම නමදින්න නමස්කාර කරන්න. පසසන්න ගායනා කරන්න අපට උපකාර කළ මැනව. හලෙලූයා සුතිවේවාද විපියාණනි ප්‍රශංසාවේවා. සූති ස්වාමිනී තිබෙන තුරා ඔබ නමදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මාසිතේ ආශාව ඔබ දැකගන්නයි දෙවිදේ මාගේ දෙවිදේ මදිවි තිබෙන තුරා දිවිතිබෙන තුරා ඔබ නමදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිත ආශාව දෙවිඳේ මාගේ දෙවිඳේ මාදිව එන්නේමි මගේ දෙව් නිසායි අල්ලෙලුයා ඔබව නම දින්නේමි ඔබ ළඟ නිසා මා සැනසෙන්නේමි දෙවිදේ මාගේ දෙවිදේ ඔබේ පාස්සොයා මාදිව එන්නෙමි ඔබේ පාස්සොයා සාදිව එන්නෙමි මගේ දෙව් නිසා ඔබව නමදින්නෙමි ඔබ ළඟ නිසා මා සැනසෙන්නෙමි දෙවිදේ මාගේ දෙවිදේ දිවිතිබෙන තුරා ඔබ නමදින්නම් මාතිනතුරා ඔබව සොයන්නම් මාසිතේ ආශාව ඔබ දැකගන්නයි දෙවිදේ මාගේ දෙවිදේ හල්ලෙලු කියා ඔබ සමිඳුන් කියා මගේ දැස්යුමයි ඔබ දෙස බලන්නට මගේ හදවත නැගේ ඔබ ප්‍රේමයයි කියා දෙවිදේ මගේ දෙවිදේ මගේ මුව කියයි ගෙමුව කියයි ඔබ සමිඳුන් කියා මගේ දැස්යුමයි ඔබ දෙස බලන්නට මගේ හදවත නැගේ ප්‍රේමයයි කියා දෙවිඳේ දෙවිඳේ මගේ devinde mage devinde hallelujah devinde mage devinde gaurav veba o namaskar veba විශ්වය මැව්ව ස්වාමීනී මගේ ජීවිතේ තිබෙන තුරා ඔබ වහන්සේව නම දිනවා ස්වාමිනි අපි ඔස්සවනවා ගෞරව කරනවා අපගේ ජීවිතේ තිබෙන තුරා ඒ නාමයයි ඒ ගෞරවය මහිමය ඔබ වහන්සේටයි හලෙලූයා ස්වාමින අපට ජීවන හුස්ම දුන්නේ අප මෙතරම් දුර ගෙනාවේ අප ඉදිරියටත් ගෙනියන්නේ ඔබ වහන්සගේ විශ්වාසවන්තකමයි වහන්සගේ කරුණාවයි අනුග්‍රහයයි ඔබහන්ස කවදාවත් අපව අත් නොහරින දෙවියන් වහන්සේය. ස්වාමිනි පීඩා ජල මැදින් ගිනි මැදින් යන්න පුළුවන්. අමාරුකම් තිබෙනවා. නමුත් ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ සපයනවා, සුව කරනවා, ආශිර්වාද කරනවා, ගෙනියනවා, මඟ පෙන්වනවා, උපකාර කරනවා. කවරදාකවත් අපවත් නොහරින තැනන් වහන්සේ. ස්වාමිනි අපි ස්තුතිවන්ත වෙනවා. අපි තනි වෙලා නැහැ. අපි අතරමං වෙලා නැහැ. මන්ද බෝහන්සේ අප සමගයි. වහන්ස කිව මේ ලෝකෙන් යනකොට වහන්සගේ ආත්මයණන් වහන්සේ අපට මඟ පෙන්වනවා. අපව ගෙනියනවා. අපගේ අමාරු කම්බලද අප උස්සුලාගෙන යනවා. ස්වාමිනිය වහන්සේ අපට හැම මොහොතකම තීරණ ගන්න උපකාර කරනවා. අද දවසෙත් ඔබ වහන්සේ ජීවමානයි. හලෙලූයා. ස්තුති වේවාද විපියාණනි. නමස්කාර වේවා. වහන්සේ අපේ ගුරුතුමා. වහන්සේ අපේ ප්‍රශ්න කරදර මැද්දේ සිටින දෙවියන් වහන්සේ. නමස්කාර වේවා. ස්තුති වේවා. ආත්මයානනී ආත්මයානනී යානනී සුද ආත්මයානනී අලයෙන් පුරවන්න මා यानि शुद्ध आत्मयानि अलयन् पुरवन् माव गुरुतुमा उबाई වෙන යනුමා ආත්මයානනී ගුරුතුමා ඔබයි ගුරුතුමා ඔබයි தரணி ശുദ്ധ ആത്മയാനി അലയൻ ഉറവന്ന മാവ് ആത്മയാനി ഖർദർ മധ്യേ කරදර මැද්දේ අරදර මැද්දේ දුක්වේදනාවෙදී සැනසිලිකරු දෙවි ස්වාමිනි අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. කරදර මැද්දේ පීඩා මැද්දේ ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ. ගුරුතුමා ඔබයි අපේ ජීවිතේ. අනාගතය ගැන අපි දකින්නේ නැහැ අපට පේන්නේ නැහැ. නමුත් සියලු බල ඇති ਸਰව බලධාරී දෙවියන් වහන්සේ අපේ ගුරුතුමාණන්ය. ස්වාමිනි මේ දවස්සේ අපි යාඥා කරනවා අනාගතය කොච්චර අඳුරු වුණත් අනාගතය කොච්චර අමාරු වුණත් අනාගතය කොච්චර ව්‍යවුල්කාරී වුණත් අනාගතය කොච්චර ස්වාමිනි ප්‍රශ්නකාරී තැනක තිබුණත් ශුද්ධාත්මයානනී. වචනය අනුව ජීවත් වෙන්නත්. වචනය තුළ ජීවත් වෙන්නත්. වචනය අනුව තීරණ ගන්නත් ආත්මයානනී අපව ගෙන ගිය මැනව. අපගේ ජීවිතයට වඩා බූ හන්සේ අපට වටිනවා. අපගේ සම්පත් සහ දේවල්වලට වඩා බූ හන්සේව වටිනවා. ඔබ වහන්සේව අල්ලගන්නත් ඔබ වහන්සේ සමඟ ජීවත් වෙන්නත් ඔබ වහන්සේ අපට උපකාර කරන්න. දෙවිස්වාමිනි ශුද්ධාත්මයානනි අපට මඟ පෙන්න්න අපව ගෙනියන්න අපට උපකාර කරන්න අප සමඟ ඉන්න. ඔබ වහන්සේ කවදාවත් අපව අත් නොහරින නිසා ස්තුතියි දෙවිපියාණනි වහන්සගේ ශුද්ධත්වලට අපි යටත් වෙනවා. ඒසුස් වහන්සගේ උතුම් නාමයෙන්. අමෙන්. නැමත වාරයක් ඔබ සමග දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගන්න ලැබුණා වූ අවස්ථාව ගැන දෙවියන් වහන්සේට ස්තුති කරනවා. දෙවියන් වහන්සේගේ වචනය පොරොන්දුවක් අපි ප්‍රශ්න ගැටලු මැද්දේ ගමන් කරන විට උන්වහන්සේ අපව දකින දෙවියන් වහන්සේ උන්වහන්සේ අප මැදට පැමිණලා උන්වහන්සේ අපව ගලවන අපට මාර්ගයක් අරින දෙවියන් වහන්සේ උන්වහන්සේ. අපි මනුෂ්‍යයන් හැටියට මේ පොළොවේ ගමන් කරන්නා වූ තත්වයන් විවිධයි. සමහර අවස්ථාවන් වලදී අපේ වැරදි නිසා යම් කටුක අත්දැකීම් තුල අපි මුහුණ දෙනවා. අවස්ථාවන් තියෙනවා අසාධාරණකම් වලට ලක් වෙලා අසරණ වෙලා අමාරුකම් තුළ අපි ගමන් කරනවා. තත්ත්වයන් කුමක් වුණත් දෙවියන් වහන්සේ අපව උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ අප ගැන උන්වහන්සේ සලකනවා. අපේ ජීවිතයේ අපි තනිකමේ ගත කරන්නාව මොහොත උන්වහන්සේ දකිනවා. අපට තියෙන බලාපොරොත්තුව තත්ත්වයන් කෙසේ වුණත් අපි මොන අවස්ථාවන් මැද්දේ ගමන් කළත් දෙවියන් වහන්සේ අපිව දකිනවා. අපි බයිබලේ උත්පත්ති පොතේ 21 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා හාගර් කියන කාන්තාවක් ගැන. කවුද මේ කාන්තාව? ආබ්‍රහම් කියන දෙවියන් වහන්සේගේ දාසයාගේ නිවසේ සේවය කළා වූ වහල්කමේ ජීවත් වුණු කාන්තාවක්. මේ කාන්තාව ජීවිතේ යම් කාලයක යම් ප්‍රශ්නයකට මුණ දෙනවා. මුණ දීලා ස්වාමියාගේ නිවසින් පිටත යන්න දෙවතාවක් සිදු වුණා. ඒ දෙවතාවම දෙවියන් වහන්සේගේ උපකාරය මේ කාන්තාවට ලැබුණු ආකාරය අපි දකිනවා අපි කියවමු උත්පත්ති පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට 20 වෙනි පදය දක්වා උත්පත්ති පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට 20 වෙනි පදය දක්වා ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත්ගෙන ආගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය ඈ පිටත්ව ගොස් බේර්ෂෙබා නම් වනයේ මම් මුලා වූවාය. භාජනයේ වතුර ඉවර විය. ඈ දරුවා පඳුරක් යට තබා ගොස් ඔහු ඉදිරියෙන් ඈත්ව දුනු සැරයක් පමණ දුරින් හිඳගත්තාය. මක්නිසාද දරුවාගේ මරණය මට නොපෙනේවයි ඈකීවාය. ඇවුහුට ඉදිරිපිටින් හිඳගෙන ශබ්ද නගා හැඬුවාය. දෙවියන් වහන්සේ ළමයාගේ හඬ ඇසූසේක. දෙවියන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගට හඬගසා හාග නුඹට මක් වෙලාද බය නොවන්න මක් නිසාද දෙවියන් වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසූසේක නැගිට ළමයා ඔසවා නුබේ අතින් අල්ලා ගනින්න මක්නිසාද මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි කීසේක දෙවියන් වහන්සේ ඇගේ ඇස් ඇරවූසේක එවිට ඈ වතුර ඇති ලිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්ට දුන්නාය තවද දෙවියන් වහන්සේ ළමයා සමග ඌසේක ඔහු වැඩී වනයේ වාසය කොට දුනුකාරයෙක් විය. මෙතනදී අපි දකින්නේ හාගර්ගේ දෙවනි අවස්ථාව ස්වාමියාගේ නිවසින් පිටතට යෑම. පළවෙනි අවස්ථාව මොනවද වුනේ? උත්පත්ති පොතේ 16 වෙනි පරිච්ඡේදයේ ස්වාමි දුවව සුළුකොට සැලකුව නිසා ප්‍රශ්නයක් ඇති වෙලා ගෙදරින් පැනලා යන්න තරම් නපුරු විදියට ස්වාමිදුව සැලකුවා. ඒ අවස්ථාවේදී හාගර්ට තිබුණේ නපුරුකම දරාගන්න බැරුව නිවසෙන් පලා දුවන්න සිදු වුණා. නිවසෙන් පලා යන අවස්ථාවේදී දේවදූතයෙක් මුණ ගැහෙනවා කියනවා හාගර් නුඹ නැවත නුඹේ ස්වාමිදුවගේ නිවසට ගිහිල්ලා ඇයට යටත්ව ජීවත් වෙන්න. මේ ස්ථානයේදී අපි දකින්නේ දෙවැනි අවස්ථාව දැන් දරුවෙක් ඉන්නවා ඒ දරුවා සමග දරුවගේ පියා ආබ්‍රහාම් හාගර්ට කියනවා නුඹයි නුඹේ දරුවයි මෙන්න මේ ආහාර භෝජන සමග නිවසෙන් පිටතට යන්න. ඒකට හේතු වුණේ ආබ්‍රහාම්ගේ භාර්යාව වන සාරාගේ පුත්‍රයා ඊසක් මේ හාගර්ගේ පුත්‍රයා ඊශ්මායෙල් මේ ඊසාක්ට සරදම් කරා. විහිළු කරා. ඒ කාරණාව නිසා සාර ආබ්‍රහම්ට කතාකොට කිව්වා මේ දරුවා මගේ නිවසේ ප්‍රශ්නයක් වෙනවා. මේ නිවසේ උරුමය ලබන්න මේ දරුවට අවස්ථාවක් නෑ. ගෙදරින් පිටතට යවන්න සූදානම් කරා. ඒක ආසා ආබ්‍රහාම් දුක් වී නමුත් දෙවියන් වහන්සේගේ යම් වචනයක් ලැබමින් හාගර් සමග පුත්‍රයා වන ඊශ්මායිල්ව නිවසින් පිටතට යවනවා. මේ අවස්ථාවේදී හාගර්ගේ තත්ත්වය අපි බැලුවා නම් ඒ දරුවාගේ පුත්‍රයා ආබ්‍රහම් භෝජනයි වතුරයි දීලා දරුවා සමග හාගර්ව ගෙදරින් එලවනෝ. හාගර් යන්නේ වනාන්තරේ මංගුලාවි යනවා අසරණයි මොනවාද කරන්නේ කොහාටද යන්නේ කිසි දෙයක් දකින්න පේන්න නෑ නිවසෙන් පිටත් වෙලා යෑම විතරයි දන්නේ. යන ගමනේදී අරගෙන ගිය භෝජනය සහ වතුර ඉවර වෙලා දැන් කරන්නේ කුමක්ද දන්නේ නැහැ. එකතෙන් වෙලා දැන් බයෙන් වේදනාවෙන් සිටිනවා. හාගර් ගත්ත පියවර මොනවාද? එක පඳුරක් යට දරුවව තියලා ටික දුරකට ගිහිල්ලා කියනවා ප්‍රකාශ කරනවා මගේ දරුවාගේ මරණය මගේ ඇස් දෙකෙන් මට දකින්න බෑ කියලා ප්‍රකාශ කරලා අඬනවා ශබ්දෙන්. දේවදූතයෙක් හාගර් වෙතට පැමිණිලා කතාකොට කියනවා හාගර් නුඹට කුමක්ද උනේ අපේ මේ කාරණාව ගැන බැලුවා නම් හාගර් විශ්වාස කරපු දේ මොනවද මගේ දරුවා මැරෙනවා. ඒක කවුද කිව්වේ? කොහොමද ඒ නිගමනයකට හාගර් එන්නේ? අද ඔබයිමයි අපේ ජීවිතේ අමාරු ස්ථානවල ගමන් කරන විට සමාන තත්ත්වයන් වලදී අපි තීන්දුව කරනවා මේක මෙහෙමමයි ඉවර වෙන්න යන්නේ. මට බලාපොරොත්තුවක් නැහැ. මේ වගේ අමාරු තත්ත්වයක් මගේ ඇස් දෙකෙන් බලන්න බෑ. මම පොඩ්ඩක් ඉවතට වෙලා බලාපොරොත්තුව බිඳලා මම අඬ අඬ ඉන්නම්. නමුත් ඒ හඬ බොරුවක්. හාගර්ට ඇතුලාන්තයේ ඇහුණා වූ මේ හඬ නුඹේ පුත්‍රයා මැරෙනවා කියන එක බොරුවක්. අද ඔබ බොරුවක් විශ්වාස කරලා ඔබ තීරණ ගන්නවද ඔබේ ජීවිතේ ඔබට විසඳුම් පේන්නේ නැහැ. පළවෙනි අවස්ථාවේදී උත්පත්ති පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කියනවා මෙවැනි අවස්ථාවක් නිවසෙන් පලා ගිය අවස්ථාවක් දේවදූතයා මුණ ගැහෙනවා පොරොන්දුවක් දෙනවා අවවාදයක් දෙනවා නැවත ස්වාමියාගේ නිවසට පැමිණෙන්න හාගර් නැවත හැරිලා ගියා. ඒ අවස්ථාවේදී කුසේ දරුවෙක් ඉන්නවා. තාම ලෝකෙට බිහි වෙලා නැහැ. ගමන තනියෙන් ගියේ. මේ අවස්ථාවේදී දරුවෙක් ඉන්නවා බොහෝ විට වයස 13 14 වගේ වෙන්න ඕනේ. ඒෂ්මාල් කියන ඒ දරුවා සමග ගමන් කරන්නේ. ගිය අවස්ථාවට වඩා මේ අවස්ථාවේ සැනසීමට දරුවෙක් ළඟ ඉන්නවා. ගිය අවස්ථාවට වඩා මේ අවස්ථාවේදී හාගර්ට යම් සැනසීමක් තියෙනවා. නමුත් ගිය අවස්ථාවේදී දැකපු දෙවියන් වහන්සේව මේ අවස්ථාවේදී අත්දකින්න බැරි වුණා. උත්පති 16 වෙනි පරිච්ඡේද 13 වෙනි පදයේ කියනවා හාගර් ප්‍රකාශ කරනවා මාව දැක්කා වූ දෙවියන් වහන්සේව මම දැක්කා නේද හාගර් තනියෙන් ස්වාමියාගේ නිවසෙන් පිටත් වෙලා යන ගමනේදී හාගර්ව දෙවියන් වහන්සේ දැක්කා මම නුඹව දකින දෙවියන් වහන්සේ ඒ බව හාගර් අත්දැකලා ප්‍රකාශ කරා මාව දැකපු දෙවියන් වහන්සේව මමත් දැක්කා. දහතුන්වෙනි පදේ දාසවෙනි පරිච්ඡේදයේ. ද මේ අවස්ථාවේදී දෙවැනි අවස්ථාවේ ඇයි එහෙම දැක්කේ නැත්තේ. අද අපි ජීවිතේ බලාපොරොත්තු වෙන විදියට විසඳුම් වෙන්නේ නැහැ. අපි යාඥා කරනවා ඉස්සරට වඩා ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. නමුත් මම ඉස්සර දැක්ක දෙවියන් වහන්සේ මම අත්දැකපු දෙවියන් වහන්සේ වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා තියෙන්නේ මම මගේ දැක්ම මගේ විශ්වාසය මම මගේ හදවතේ මොනවා ගැනද හිතාගෙන ඉන්නේ. හාගර් කලින් දැකපු දෙවියන් වහන්සේ තවත් වෙනස් වෙලා නැහැ. තවමත් ඉන්නවා කියලා විශ්වාස කරා නම් දකින්නේ දෙවියන් වහන්සේව. තත්වයන් ඉස්සරට වඩා සැහැල්ලුයි. නමුත් හාගර් දකින්නේ ප්‍රශ්නය. මගේ දරුවා මැරෙනවායි කියන කාරණාව ගැන බලාගෙන දරුවව තියලා ටිකක් දුරස් වෙලා දෙවියන් වහන්සේ නැත්තං හඬ ඔසවනවා අඬනවා. දෙවියන් වහන්සේ දරුවාගේ හඬ අසමින් දේවදූතයෙක්ව එවනවා හාගර් දෙසට එවමින් කතා කරනවා හාගර් නුඹට කුමක්ද වුණේ. හාගර්ට තවමත් මොකුත් වෙලා නෑ. වෙලා තියෙන එකම දේ වතුර ඉවරයි කෑමටික ඉවරයි. මරණයක් ගැන තවම හිතන්න අවශ්‍ය නෑ. මගේ දරුවා මැරෙන්න යනවයි කියලා ප්‍රකාශ කරලා ඒ රාමුව තුල ජීවත් වෙන්න අවශ්‍ය නෑ. බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව අපේ හදවතේ අපි ඇති කරගත්තා වූ ඒ බිත්ති සීමාව ඇතුලේ වෙන්නේ නැහැ. ඔබ මොන තත්වයන් තුළ ගියත් ඕනම අවස්ථාවක ඕනම වෙලාවක දෙවියන් වහන්සේට ඔබට උපකාර කරන්න පුළුවන් මන්ද උන්වහන්සේ ඔබව මාව දකිනවා. අද කාරණාව එයයි අපි වැරදි කරලා ගිහිල්ලා දුක් විඳිනවද? නැත්තම් අපි නිදොස්ව ක්‍රිස්තියානි ගමනේ අපි දුක් විඳිනවද? දෙවියන් වහන්සේ අපව දකිනවා අපට උන්වහන්සේ උපකාර කරනවා. දැන් හාගර්ට එයා විශ්වාස කළා වූ ඒ බොරුව ඇයගේ ජීවිතේ තිබුණා වූ මාර්ග දකින්න බැරි වුණා. දේවදූතයා ඇවිල්ලා හාගට කතා කරෙන් පසුව වචනේ කියනවා උත්පති 21 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ දෙවියන් වහන්සේ ඇයගේ ඇස් ඇරියා ඇය දැක්කා ලිඳක වතුර. දැන් මේ ලිඳ වචනේ කියන්නේ නෑ දෙවියන් වහන්සේ එතන ලිඳක් ඇති කරයි කියලා. වචනේ කියන්නේ දෙවියන් වහන්සේ ඇගේ ඇස් ඇරියා. අද ඔබේ මගේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේ මට ඇවිල්ලා ලිඳක් ඇති කරලා දෙන්න ඕනේ. අපි ඇස් යොමු වෙන්නේ අපි හදවතේ අපි ඇති කරගත්තා වූ අදහස් අනුව. නමුත් දෙවියන් වහන්සේගේ ක්‍රියාව අපි දකින්න නම් අපේ විශ්වාසය දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන්න ඕනේ. අපි දකින්න අවශ්‍යයි දෙවියන් වහන්සේව. අපි දකින්න අවශ්‍ය අපි බලාපොරොත්තු වෙන විසඳුම නොමේ. දෙවියන් වහන්සේව. දෙවියන් වහන්සේව දැක ගන්න බැරුව අවට තියෙන ආශිර්වාදයන් උන්වහන්සේ අරලා තබන මාර්ග දැක ගන්න බැරුව බාධා කරලා අපව අන්ධ කරන්නේ මොනවද? අපේ ඇතුළාන්තයේ අපි ගොඩ නගලා තියෙන බොරුව ඒ විශ්වාසය. දෙහාගර්ගේ ජීවිතේ නුඹේ දරුවා මැරෙනවා කියන ඒ හඬ බොරුවක් ඒක ඇය විශ්වාස කරා ඒක තුල ඇය ජීවත් වුණා. දේවදූතයා ඇවිල්ලා කතා කරලා අහනවා උඹට මොකද්ද උනේ? උත්තරයක් දෙන්න පුළුවන්ද? වෙලා තියෙන දේ වතුර ඉවරයි. මම යන්නේ කොහාටද? දන්නේ නැහැ. දේවදූතයා කියනවා දරුවව අතින් අල්ලගෙන ඔබේ ගමන යන්න දරුවව ආශිර්වාද කරනවා බලවතෙක් කරනවා ඔක්කොම වචනේ දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුව එලෙසම අදත් සිදු වෙලා තියෙනවා. නමුත් ඇගේ ඇස් අන්ද වෙලා තිබුණා දෙවියන් වහන්සේ තබා තිබුණු දේවල් දැකගන්න බැරුව. අද අපි ප්‍රශ්න අවස්ථාවකදී ප්‍රශ්නය ගැන අපි දකිනවා නම් අපිට පේන්නේ ඔක්කොම ප්‍රශ්නයි ප්‍රශ්න විතරමයි නම් අපිට අවට තියෙන්න පුළුවන් වතුර ඇති ලිඳවල් අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? ප්‍රශ්නය ඉවර වෙන විදිය අපි තීන්දුව කරගෙන ඒක තුල ජීවත් වෙනවා. නැත්තම් මේකට විසඳුම මේ විදියට එන්න බෑ. අපේ මානසික බුද්ධියෙන් මෙච්චරයි වෙන්න පුළුවන්. මෙහෙම මෙහෙම වුණා නම් මෙහෙම තමයි අවසාන වෙන්නේ. ඒක නිසා මගේ ජීවිත ඉරණම මෙච්චරයි. ඒක තුල අපි හිත හදාගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. දෙවියන් මානසික මාර්ග අපිට පේන්නේ නෑ. උන්වහන්සේ අපට ඇති කරන්නා වූ විසඳුම අපට පේන්නේ නෑ. හේතුව මොනවාද? දෙවියන් වහන්සේ අපව දැක්කේ නැද්ද? උන්වහන්සේ දකින්නවා. උන්වහන්සේ අපව දකින්නවා. දෙවැනි අවස්ථාවේදීත් හාගර්ව දෙවියන් වහන්සේ දැක්කා. හාගර් දැක්කේ දරුවගේ මරණය ගැන. වෙලා නෑ හැබැයි ඒක වෙනවයි කියලා හිතේ මවාගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා. අද ඔබයි මායි බලාපොරොත්තු නැති තැනක දෙවියන් වහන්සේ දිහා බැලුවා නම් අපේ ඇස් ඇරෙනවා. අපේ අවට තියෙන දෙවියන් වහන්සේ ඇරලා තියෙන මාර්ග අපට පේන්න පටන් ගන්නවා. බලාපොරොත්තු නැති කරගත්තා නම් මොන දේ කරත් ඔබව ගොඩගන්න අමාරුයි. ඇයි? බොරුවක් තුල අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. සත්‍ය මොනවාද? දෙවියන් වහන්සේ මාව දකිනවා. මේ අවස්ථාවේදී හාගට මතක් වුණේ නෑ දෙවියන් වහන්සේ ගැන. ගිය අවස්ථාවේ නිවසෙන් පැනලා ගිය වෙලාවේදී තනිව ගමන් කරන වෙලාවේදී දෙවියන් වහන්සේ මාව මුණ ගැසුණා මං දැක්කා උන්වහන්සේ මාව දැක්කා මමත් උන්වහන්සේව දැක්කයි කියන කාරණාව අමතක කරලා ඒක මේ වෙලාවේ මේ අවස්ථාවේදී ඒක අදාළ නොකර දැක්ක දේ දරුවාගේ මරණය නිසා ජීවිතේ වේදනාවන් සමග හඬගසනවා. නමුත් දෙවියන් වහන්සේ ඇයව දෙවෙනි අවස්ථාවේදීත් දැක්කා. ඇය දැක්කේ නැති වුණාට. අද ප්‍රශ්නේ තියෙන්නේ අපි දෙවියන් වහන්සේව දකින්නේ නෑ. නමුත් දෙවියන් වහන්සේ අපිව දකිනෝ. ඔබව දකින දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් යන්නේ කොහාටද දන්නේ නෑ. හැබැයි දරුවගේ අත අල්ලගෙන යන්න කියලා තමයි දේවදූතයා විසඳුමක් දුන්නේ. වතුර තිබ්බා. වතුර ටික අවශ්‍යතාවයට සැපෙව්වා. ඉදිරියට දරුවව රැගෙන යන්න කියලා ප්‍රකාශ කරා. හාගර් දරුව සමග ගියා. දරුවා බලවතෙක් වුණා. ශක්තිමත් වුණා. දෙවියන් වහන්සේ පොරොන්දු වුණා වූ ආශිර්වාදයන් ඒ ජීවිතේ අපි දකිනවා. වචනේ ඒක ඒ ආකාරව ප්‍රකාශ කරනවා. ඔබට මට ජීවිතයේ ප්‍රශ්න පිට ප්‍රශ්න කාලෙන් කාලේ විවිධ දේවල් එන්න පුළුවන්. ඔබේ පළවෙනි ප්‍රශ්නයේදී දෙවියන් වහන්සේ දුන්න විසඳුම ගැන ඔබ මෙනෙහි කරමින් දෙවියන් වහන්සේ කෙරෙහි බලලා මීටත් වඩා විශාල දෙයක් ආවත් මාව දැක්ක දෙවියන් වහන්සේ මම දැක්ක දෙවියන් වහන්සේ අදත් මම සමග ජීවත් වෙනවා උන්වහන්සේ මාව දකිනවා මම උන්වහන්සේව දකිනවාද කියන කාරණාව අපි සිතන්න අවශ්‍යයි. හදිස්සිය ජීවිතේ බලාපොරොත්තු නොවුණු තත්ත්වයන් තුළ මුණ දෙනකොට අපට විශ්වාසයක් තියෙනවාද මේ තත්ත්වයේදී දෙවියන් වහන්සේ මාව දකිනවා මගේ අතීතයේ ප්‍රශ්න තුළ මං ගමන් කරලා ආවා දෙවියන් වහන්සේ මාව දකිනවායි කියන එක මතක් වෙනවාද නැත්තම් ප්‍රශ්නේ ඉවර වෙන්න යන විදිය කොහොමද මෙහෙම ගියා නම් කොහොමද ඉවර වෙන්නේ කොහොමද වෙන්න පුළුවන් කියන එකද අපිට පේන්නේ මම නුඹව දකින දෙවියන් වහන්සේ හාගර්ගේ తත්වය ඇය නිවසේ හිටපු වහල්කමේ කාන්තාවක් වහල්කමේ සිටපු කාන්තාවක්ව ස්වාමියා නිවසෙන් පිටතට යැවුවාම කොහාටද යන්නේ? ඥාතීන් සහෝදරයන් නැතුව ඇති. යන්න කියලා තැනක් නැතුව ඇති. යන්නේ කොහාටද කියලා දැක්මක් නැතුව ඇති. අපි හිතනවා වගේ නෙමෙයි අමාරු තැනක්. නමු දෙවියන් වහන්සේ ඒ ජීවිතය දැක්කා ඇය දෙවියන් වහන්සේව දකින්න බැරි වුණා. අපේ අමාරුම තැන්වලදී අපි හිතනවා මේක ඉතාමත් අමාරු තැනක් මෙතනින් නම් ඉවරයි. මෙතනින් එහාට බෑ. මෙතනින් එහාට විසඳුමක් නම් එන්න විදියක් නැහැ. කලින් මගේ අවස්ථාවන් අමතකයි මේ අවස්ථාවේදී ප්‍රශ්නයේ විශාලත්වය ගැන අපි හිතනවා කලින් තිබුණාව කුඩා අත්දැකීම් මේ අවස්ථාවට අදාළ කරන්න අමතක වෙනවා. හැම කුඩා අත්දැකීමක්ම ඔබට දෙවියන් වහන්සේ එකතු කරලා තියෙන්නේ ජීවිතේ අනාගතයේදී විශාල අමාරුකම් තුළ ජයගන්න ඔබව පුහුණු කරන්න. කුඩා අත්දැකීම් නැතුව එකපාර විශාල අත්දැකීම් වලට මුණ දීලා ජයගන්න අමාරුයි. පියවරෙන් පියවර දෙවියන් වහන්සේව අත්දැකලා උන්වහන්සේට මේකත් පුළුවන් මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියන ඒ විශ්වාසය තුල ඔබ දවසින් දවස ගමන් කරනවා නම් ඔබ දෙවියන් වහන්සේව දකින්න කෙනෙක් වෙනවා. ඔබ අවට ප්‍රශ්න මැද්දේ වතුර ඇති ලිඳක් වගේ මේ ස්ථානයේ හාගට තිබුණා වූ මාර්ග වගේ ඔබටත් දෙවියන් වහන්සේ මාර්ග අරිනවා ඔබට ඒක පේන්න උන්වහන්සේ ඔබේ ඇස් අරිනවා. අන්ධ වෙලා තියෙන්නේ අපි. දෙවියන් වහන්සේ නොවේ. ඒ දෙවියන් වහන්සේ ඔබ දිහා බලනවා ඔබව දකිනවා ඔබට උපකාර කරනවා. අමතක කරන්න එපා අපි දෙවියන් වහන්සේව නොදැක්කත් දෙවියන් වහන්සේ අපව දකිනෝ. ඔබේ යාඥාවන් ඔබේ කඳුළු ඔබේ වේදනාවන් උන්වහන්සේ වෙතට ගමන් කරනවා. ඔබට ජයගන්න වින්නාව තත්ත්වයන් වල අනාගතය ගැන ඔබට පේන්නේ නැතුව ඇති. නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කරන්න ඔබව දකින දෙවියන් වහන්සේ ඔබ ගැන මාර්ගයක් ඔබට ගැලවීමක් සූදානම් කරලයි ඔබ දිහා බලාගෙන ඉන්නේ. ඔබ දකින දෙවියන් වහන්සේ ඔබට විනාසයක් සූදානම් කරලා ඔබ දිහා බලාගෙන ඉන්නේ නැහැ. හාගර්ව දැක්ක දෙවියන් වහන්සේ ඔබව දකිනවා මාව දකිනවා අපි දෙවියන් වහන්සේව දකින්න අපේ හදවත් නිතරම උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් තබමින් අපි ජීවිතේ හැම දවසක්ම දෙවියන් වහන්සේ කෙරෙහි බලාගෙන ජීවිත ගමන අපි යමු. බෘදවීන් වහන්සේ ආශිර්වාද කරයි. ස්වාමින් වහන්සේට ස්තුතියි තානර්ග සහ වටිනා පණිවිඩයක් දෙවියන් වහන්සේ අපිව දකිනවා උන්වහන්සේ අපි ඉන්න තත්ත්වය දන්නවා පේනවා එවගේම අපිත් උන්වහන්සේව දකින්න පුළුවන් දෙවියන් වහන්සේ වගේම අපගේ අධ්‍යාත්මික ඇස් විවර වෙන්න ඕන නොයෙක් අපගේ මුලාවන්වලට බොරුවල්ට රැවටෙන්නේ නැතුව අධ්‍යාත්මික සත්‍යතාවය ඇස් විවර වෙලා දැකලා ඒ තුළ අපි තීරණ ගන්න තියෙනවා. ති අද දවසේ පණිවිඩය ගැන අපි දෙවියන් වහන්සේට සුති කරමු. ඒ වෙලාවේදී තමයි වතුර ඇති ලිං අපිට පේන්න යන්නේ. එතකන් ඒ ඇස් වැහිලා තිබුණා වගේ සමහර සත්‍යතාවයන් දකින්න බැරුව අපේ ඇස් වැහිලා තියෙනවා. බොරුවෙන් සහ රැවටීම් වලින් මුලාවන් වලින්. ඒ වගේම අපේ ඇතුලාන්තයේ අපි ඇති කරගෙන තිබෙන සමහර ආකල්ප වලින් නමුත් ශුද්ධාත්මයණන් වහන්සේ මේ දවස්සේ අපට උපකාර කරයි. අමාරුකම්වෙයි පීඩාවල්ලෙයි ප්‍රශ්නයයි නමුත් දෙවියන් වහන්සේ අපිව දකිනවා උන්වහන්සේට සියල්ල පේනවා වගේම අපේ අතීතය තුළ අපව ගෙනාපු ආකාරය ගැනත් අපි සිහි කරමු. දෙවියන් වහන්සේ අපිව ගෙනාව උන්වහන්සේ අප ඉදිරියටත් ගෙනියනවා. අපි යාඥා කරමු. ස්වාමිනි අපි ස්තුතිවන්ත වෙන ඔබ වහන්සගේ පණිවිඩය ගැන යම් දවස්සක බෝහන්සේ අපිව ස්පර්ශ කලා වූ ආකාරය අමතක නොකරන්න අපට ඔබෝහන්සේ උපකාර කරන්න. එවගේම මේ කාල පරිච්චේදය තුළ මොන අමාරුකම් පීඩා මොන තත්ත්වයන් වලට මුහුණ දුන්නත්. රැවටීම් වලට මුලාවන් වලට අසු වෙලා අපේ අධ්‍යාත්මික ඇස් වලින් දකින්න පුළුවන් දේ වැහෙන්න ආකාරයෙන් කටයුතු කරන්න අපට ඉඩ නොතැබුව මැනව. අපේ අධ්‍යාත්මික ඇස් විවර කරන්න. රැවටීම් වලින් මුලාවන් වලින් සහ අනාගතය දකින්න තිබෙන ස්වාමිනි බාධාවන් වලින් අපව නිදහස් කරන්න. වචනේ සත්‍යතාවය දකින්නත් ශුද්ධාත්මයණන් වහන්සගේ මඟ පෙන්වීම ඇතුව ජීවත් වෙන්නත් අපට උපකාර කරන්න. ස්වාමිනි අපි ස්තුතිවන්ත වෙනවා. අද දවස්සේ අපට ලැබුණු උපස්ථානය ගැන දෙවදූත උපස්ථානය ඔබවහන්සේ හැම වෙලාවකම අපව දැකලා අප ඉන්න තත්ත්වය දන්න දකින පේන දෙවියන් වහන්සේ. දෙවිස්වාමිණි අපි මුළු ගෞරවය ඔබ වහන්සට පූජා කරනවා. වතුර ඇති ලිං දකින්න සැබෑ සත්‍යතාවයන් දැකලා ඒ තුළ තීරණ අරගෙන අනාගතය සැලසුම් කරගන්න. ස්වාමිණී නපුරාගේන මුලාවන් සහ රැවටීම් තුළ ජීවිතේ විනාශ කර නොගෙන ඔබ වහන්සේ අපට තබා ඇති ඉලක්කය අනාගතය කරා ගමන් කරන්න ඔබ වහන්සේ දුන්න පොරොන්දු සිහි කරන්න පොරොන්දු මත ජීවත් වෙන්න ආත්මයානනී අපට උපකාර කරන්න දැඟ අපි ඔබ වහන්සගේ අත්වලට යටත් වෙනෝ පිය උදවියන් වහන්සේගේ ප්‍රේමයත් පුත්‍රව යේසු ක්‍රිසුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මන් වහන්සගේ මඟ පෙන්වීම ආරක්ෂාව දැනුත්මතු සදාකල් ස්වාමින් වහන්සේ එනතුරු අප සියල්ලන් සමඟ වේවා. ඔබ සියලු දෙනාට දේවාශිර්වාද වේවා.